තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේති බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධහම ශ්‍රවණය කරගන්න. බොහෝ දින ගණනක ඉඳන්ම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා අනුසාරයෙන් දේශනා වෙන සූත්‍ර දේශනා මාලාවක්. ඉතින් අද දවසේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයට අයිති සූත්‍ර දේශනාවකුයි සාකච්ඡා කරගන්න ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ පින්වත්නි සිද්ධ වෙනවා තථාගතයන් වහන්සේ විමුක්තායතන සූත්‍ර දේශනාව තුළ දේශනා කොට වදාළ ඒ නිවන් දොරටු හැටියට නිවනට පිවිසිය හැකි දොරටු හැටියට විමුක්ත ආයතන හැටියට ඒ කියපු කාරණා පහෙන් දෙකක්ම මේ වෙලාවේ සිද්ධ වෙනවා. දේශනා කරන මට ඒක විමුක්ත ආයතනයක් මේ පින්නත් ආයත ඒක විමුක්ත ආයතනයක්. ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් ශ්‍රවණය කිරීමත් නිවන් දොරටුවක්. ඒ නිසා මේ වෙලාවේ බොහෝම සද්ධාමය යුක්තව ධර්ම ගෞරව උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරගන්න දේශනා කරන මම ධර්ම ගෞරවයෙන් සද්ධාවෙන් මේ දේශනාව සිද්ධ කළ යුතු වෙනවා මාගේ දේශනාවක් නොවන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අපට සරණ යන් අතරින් එක සරණක් ධර්ම රත්නය ඒ නිසා මේ වෙලාවේ අකුසලය තුල නෙවෙයි මේ වාසය කරන්නේ කුසලයන් තුලයි පින්නත් අයටත් කුසලයක් සිද්ධ වෙනවා දේශනා කරන මටත් කුසලයන් සිද්ධ වෙනවා. බොහෝ ආනිසංස වාරයන් ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයිති දේවදහ වග්ගයේ දේවදහ කියන සූත්‍ර දේශනාවයි අද දවසේ ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ මම දේශනා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දේශනාව මා කියවලා බලලා වැටහෙන හැටියට පොත්පත් පරිශීලනය කරලා මේ දේවල් පින්නත් අයට දේශනා කරන්නේ ඒ නිසා යම්තාක් විදිහට මා තේරුම් ගත්ත විදිහේ යම්සි අඩුපාඩුවක් තියෙන පුළුවන්කමක් තියෙනවා පුංචි අඩු වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා නමුත් මා දැනගත් විදිහටයි මේ දේශනා කරන්නේ ඒ නිසා මේ පින්නත් අයත් මේ දේශනාවන් කියවන්නේ මේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කරගන්නා වගේම මේ සූත්‍ර දේශනාවන් හොයලා බලලා කියවන්න කියවලා දැනගන්න ඒක මහා ශ්‍රද්ධාවක් ඇති කරගන්න හේතුවක් වෙනවා. මොකද මම දේශනා කරන දේ මේ පින්නත් අය ඒ ලෙසම ධාරණය කරගත්තොත් එහෙම මා අතින් වැරදි දෙයක් කියවුනොත් එහෙම ඒක බොහෝ අයහපතක් සිද්ධ වෙනවා. දේශනා කරන මටත් මේ පින්නත් අයටත් ඒ නිසා ධාම තුල සඳහන් වෙලා තියෙන විදිහට දේශනා කරන ස්වාමීන් වහන්සේත් මේ සූත්‍රයත් අර්ථ අර්ථ කතාවත් හොඳට දන්නවනම් පළත් කියන අර්ථයත් හොඳට දන්නවනම් ශ්‍රවණය කරන අයත් මේ පළත් අර්ථයත් හොඳට දැනගෙන ශ්‍රවණය කරගන්නවා නම් ඒකයි මනාලෙස ශ්‍රවණය කර ගැනීම හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ පින්වත්නි සඳහන් වෙන්නේ මේ විදිහට. මේ උපරිපන්නාසකේ පළවෙනි සූත්‍ර දේශනාව. කොහොමද මේකේ සිදුවීම සිද්ධ වෙන්නේ බොහොම අපූරු සූත්‍ර දේශනාවක්. බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ පින්වත් අයට වැටහෙයි. මේක ශ්‍රවණය කරගන්නකොට මේ පින්වත් අයට කියවනකොට තේරෙයි මොනතරම් අපූර්ව සූත්‍ර දේශනාවක්ද කියලා. මේ සූත්‍ර දේශනාව දේශනා කරේ තථාගතයන් වහන්සේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා ඒවම් මේ සුතං ආනන්ද මහරහතන් වහන්සේ මා විසින් මෙසේ අසන ලදී කියලානේ සඳහන් කරලා තියෙන උන්වහන්සේ මෙහෙම දැනගෙන තිබුණා තථාගතයන් වහන්සේගෙන් ඒකං සමයං භගවා එක් සමයක භාගතුන් වහන්සේ සක්කේසු විහෙරති දේවදාහං නාම සක්ඛ්‍යානං නිගමෝ තථාගතයන් වහන්සේ ඒ සමෙහි වැඩ වාසය කරේ ශාක්‍යයන්ගේ නිගමක් වන දේවදහ කියන නිගමේ ඒ නිගමේ වාසය කරන සමයේදී තමා තථාගතයන් වහන්සේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලාත් භාගතුන් වහන්සේට බදන්තේති තේ බික්කු භගවතෝ පස්සෙන් භාගතුන් ස්වාමීන් භාගතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර ලබා දුන්න භාගතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මේ දේවදහ කියන නියම් ගමේ ලුම්බිනී කියන උයනේ තමයි වැඩ වාසය කරන්න යෙදුනේ. ඉතින් තථාගතයන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙහෙම සඳහන් කරනවා. කොහොමද දේශනා කරන්නේ? සත්‍ති වික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ යං කිංචායම් පුරුෂ පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං පුබ්බ පුබ්බේ කත හේතු ඉති පුරාණං කම්මානං තපසා ව්‍යන්ති භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්කයෝ කම්මක්කයා දුක්ඛක්කයෝ දුක්ඛක්කයා වේදනාක්කයෝ වේදනාක්කයා සබ්බ දුක්ඛං නිජ්ජින්නා භවිස්සති එවං වාදිනෝ භික්කවේ නිගණ්ඨා භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ධර්ම කාරණයක් මොකද්ද දේශනා කරන කාරණේ මේ නිගණ්ඨයන් ගාව තියෙන යම්කිසි දෘෂ්ටියක් පිළිබඳව භාගතුන් වහන්සේ සඳහන් කරනවා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර තියෙනවා මේ වගේ මතයක් මොකද්ද යම්කිසි පුරුෂ පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් සැපක් දුකක් අදුක්කම සුඛ කියන දුකත් නොවන සැපත් නොවන උපේක්ෂා කියන මේ වේදනා ත්‍රිවිධ වේදනාවන් පුබ්බේ කත හේතුවාදේ මේ පින්නත් අය අහලා තියෙනවා පෙර කරගත්තු කර්ම විපාකයක් නිසා මේ නිගණ්ඨයන් අතර තිබුණා ඒ වගේ අදහස මේ පෙර කරගත්තු කර්මය නිසා තමයි මේ විපාක විඳින්නේ මේ වේදනාවන් මේ වේදනාවන් විඳින්නේ පෙර කරගත්තු කර්මයක් ඒ නිසා මේ කර්මය පුරාණ කර්මය පෙර කරගත්තු කර්මයේ ශ්‍රය කරලා දාන්න පුළුවන් මේ ජීවිතේ කර්මය තැවීමෙන්. ඒ කියන්නේ මේ ශරීරයට දුක් දීමෙන්. දුක් දෙන ආකාරයන් මේ පින්නත් අය අහලා ඇතිනේ ඒ දිගන්ට ආදීන් නිර්වස්ත්‍රව බොහෝම අවුවෙන් ගල් පර්වත ආදීන් බොහෝ දුක් දෙමින් ඒ වාසය කරනවා ඒ වගේම තල්ලට ආදීන් කෙස් උගුල්ලනවා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා ඉතින් මේ විදිහට නොඑක් විදිහට දුක් වෙනවා ශරීරයට. සීතල ජලයේ බැසගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට පෙර කරගත්තු කර්ම විපාකය ඡය කරන්න ඕනේ කියලයි මේ නිගණ්ඨ ශාස්ත්‍රවලයා සඳහන් කරනවා කියන්නේ කොහොමද පෙර කරගත්තු කර්මය මේ ජීවිතයේ කර්මය තැවීමේ දුක් දීමේ ඒක නිර්ජීර්ණ වෙනවා කියලා. ඒ වගේම අලුතෙන් කර්ම නොකර සිටීමෙන් අලුතෙන් කර්ම නොකර සිටීමෙන් අනාගතයේ කර්මය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක්ඛක්ෂය වෙනවා. දුක්ඛක්ෂය වීමෙන් වේදනාක්ෂය වෙනවා. වේදනාක්ෂය වීමෙන් සියලු දුක් නිජීර්ණ වෙනවායි කියලයි මේ විදිහට මේ නිගන්ඨ ශාස්ත්‍රූවරයා සඳහන් කරනවා කියලයි භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පස්සේ භාගතුන් වහන්සේ මෙහෙම සඳහන් කරලා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම ඒ ශ්‍රාවකයන් නිගණ්ඨ ශ්‍රාවකයන්ගේ ගාවට ගිහිල්ලා හම්බෙලා මෙහෙම විමසුවා. මේ කියන කාරණේ ඇත්තක්ද? මේ පෙර කරගත්තු මේ සැප හෝ දුක් අදුක්කම සුඛ කියන මේ වේදනාවන් විඳින්නේ පෙර කරගත්තු කර්මයක් නිසා. පෙර කරගත්තු කර්ම නිසා ඒ නිසා පෙර කරගත්තු කර්ම විපාක මේ ජීවිතේ නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා ශරීරයට දුක් දීමෙන්. ඒ වගේම අලුතෙන් කර්ම නොකර සිටීමෙන් කර්මක්ෂය වෙනවා කර්මක්ෂය වීමෙන් දුක්ඛක්ෂය වෙනවා දුක්ඛක්ෂය වීමෙන් වේදනාක්ෂය වෙනවා වේදනාක්ෂය වීමෙන් සියලු දුක් නිර්ජීර්ණ වෙනවා සියලු දුකයන් නැති වෙලා යනවා කියලයි මේ විදිය ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඉතින් මේ ගැන ඇත්තක්ද කියලා භාගතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගෙන් විමසනවා. නිගණ්ඨ ශ්‍රාවකයන්. එතකොට මේ නිගණ්ඨ ශ්‍රාවකය සඳහන් කරනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔව් එහෙම අපේ එහෙම අදහසක් තියෙනවා. ඒක පස්සේ භාගතුන් වහන්සේ විමසනවා මෙහෙම. ඕන් එසේ පිළිගත්තා. පිළිගත්තට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ගෙන් අහනවා ඔබලා පෙර හිටියද නැද්ද කියලා දන්නවද? පෙර ජීවිතේ හිටියද නැද්ද කියලා දන්නවද? පෙර කර්ම කරාද නැද්ද කියලා දන්නවද? ඒ වගේම මේ මේ පාප කර්මයන් කරාද නැද්ද කියලා දන්නවද? ඒ වගේම අහනවා භාගතුන් වහන්සේ මේ මේතර කර්මය ගෙවිලා තියෙනවා ඒ කියන්නේ දුක් ගෙවිලා තියෙනවා මෙච්චරක් තව ගෙවෙන්න තියෙනවා මේ ටික ගෙවලා දාපුවම සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා දන්නවද කියලා ඊළඟට කුසලයන්ගේ වර්ධනයත් අකුසලයන්ගේ ප්‍රහාණියත් දන්නවද කියලා අහනවා ඉතින් මේ සියල්ලටම සඳහන් කරන්නේ නැහැ කියලා. ඉතින් පෙර හිටියාද නැද්ද කියලා ආපුවම භාගතුන් වහන්සේ දන්නේ නැහැ කියනවා. ඊළඟට පෙර මේ වගේ කර්ම කරලා තියනවද කියලා දන්නවද කියලාම දන්නේ නැහැ කියනවා. මේ මේ කර්ම කරාද කියලා ආපුවම ඒත් දන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට ආපුවම භාගතුන් වහන්සේට ප්‍රතිවිරුද්ධ දෙනවා දන්නේ නැහැ කියලා. භාගතුන් වහන්සේ ඊට පස්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ නිගණ්ඨ ශ්‍රාවකයාට එහෙනම් කුඹලා පෙර හිටියද නැද්ද කියලා දන්නෙත් නැත්නම් පෙර කර්ම කරලා තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැත්නම් ඒ වගේම පෙර මේ මේ කර්ම කරලා තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැත්නම් ඒ වගේම මෙච්චරක් දුක් ගෙවිලා තියෙනවා ගෙවන්න තියෙනවා ආදි වශයෙන් මෙහෙම දන්නේ නැත්නම් අර කලින් කියපු ප්‍රකාශය කියමට සුදුසු වෙන්නේ නැහැ කියනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අර ප්‍රකාශය ඒක ගැලපෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අය දන්නවනම් ඔබලා පෙර හිටියද නැද්ද කියලා දන්නවනම් ඒ වගේම මේ කර්ම කරලා තියනවද කියලා දන්නවනම් මේ මේ කර්ම කරලා තියනවා කියලා දන්නවනම් මෙච්චරක් දුක් ගෙවිලා තියෙනවා ඒ වගේම මෙච්චරක් දුක් ගෙවන්න තියෙනවා මෙච්චරක් දුක් ගෙවලා ඉවරුනහම දුක ගෙවෙනවා කියලා දන්නවනම් ඒ වගේම මේ කුසල ධර්මයේ වර්ධනයත් අකුසලයන්ගේ ප්‍රහාණයත් දන්නවනම් අර ක්‍රීම සාධාරණයි. මොකක්ද අර කීම මුලින් කීවේ ඒ ඒ නිගණ්ඨ ශාස්ත්‍රෝයාගේ මතයක් වෙන පෙර බොහෝ කර්මය ඡය කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා මේ ජීවිතයේ දුක් දීමෙන්. ඒ වගේම අලුත් කර්ම නොකර සිටීමෙන්, කයින් වචිතින් මනසින් නොකර සිටීමෙන් කර්මක්ෂය වෙනවා, කර්මක්ෂයෙන් දුක්ඛක්ෂය වෙනවා, දුක් ගෙවීමෙන් වේදනාක්ෂය වෙනවා වේදනාව ගෙවිලා යෑමෙන් සියලු දුක් නිර්ජීව වෙනවා කියන කාරණය කීමට සුදුසු වෙන්නේ නැහැ කියනවා. දන්නවනම් අර කලින් කියපු කාරණාවන් දන්නවනම් සුදුසුයි. එහෙම භාගතුන් වහන්සේ මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට එසේ සඳහන් කරනවා. පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අයට මෙහෙම සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. භාගතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මේ කාරණේ මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට තේරෙන විදිහට උපමාවක් කරනවා බලන්න මේ උපමාව කොච්චර අපූර්වයිද කියලා. භාගතුන් වහන්සේ මේ උපමාව බලන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා විස සහිත හුලකින් පහර වැඩිච්ච කෙනෙක් යම්කිසි පුරුෂයෙක්ට මේ පුරුෂයාගේ මේ ඥාතියන් එකතු වෙලා එකතු වෙලා මොකද කරන්නේ? සෛල වෛද්‍යවරයෙක් ගෙන්න ගන්නවා. සෛල වෛද්‍යවරයා ගෙන්නගෙන මේ සෛල වෛද්‍යවරයා මොකද කරන්නේ? අර විස සහිත හුල තිබුණ ඒ තුවාල මුඛය පාදනවා. තුවාල මුඛය පාදලා ඒ පාදන කොටත් මේ පුරුෂයා තියුණු කටුක වේදනාව විඳිනවා. මහා වේදනාවක් විඳිනවා. ඒ වගේම මේ තුවාලයේ මුඛයේ පාදලා අර හුල හොයනවා. හුල හොයලා ඒ විසසහිත හුල අයින් කරලා දානවා. මේ සෛල වෛද්‍යවරයා කරන්නේ අයින් කරලා දාලා අයින් කරලා දානකොටත් මහා වේදනාවක් තියෙන කටුක වේදනාවක් විඳිනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අයින් කරලා දාලා ඒ බෙහෙත් ගල්වනකොට ඒ අවශ්‍ය කරන ඒ කාලේ තිබුණ යම් යම් දේවල් වලින් රත් කරලා ඒ දාන බෙහෙත් දානකොට මහා තියෙන කටුක වේදනාවක් විඳිනවා කියනවා. මහා වේදනාවක් විඳිනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ විදිහට පස්සේ මෙයාට සුව වෙනවා. කාලයක් ගියාට පස්සේ දැන් අර විස සහිත හුල අයින් කරලා දැම්මා. පස්සේ කාලයක් යනකොට මේ පුද්ගලයාට කල්පනා වෙනවා. මොකද්ද කල්පනා වෙන්නේ? මම මේ විදිහේ විසසහිත හුලකින් පහර වැදිනා. පස්සේ සෛල වෛද්‍යවරයෙක් මගේ ඥාතින් ගෙන්නලා මේ විදිහට තුවාල මුඛේ පෑදුවා. ඒ කරලා අර කටුව හොයලා කටුව අරගෙන අයින් කරලා දැම්මා ඒකලා බෙහෙත් ගැල්ලුවා දැන් මං සොයෙන් ඉන්නවා කියලා මෙහෙම හිතෙනවා වගේ භාගතුනා දේශනා කරන්නේ අන්න ඒ වගේ ඒ වගේ නම් සාධාරණයි අර කීම. ඒ කියන්නේ අපි පෙර හිටියද නැද්ද කියලා දන්නවනම්. ඒ වගේම මේ මේ කර්ම කරාද නැද්ද කියලා දන්නවනම්. ඊළඟට මේ මේ දුක් ගෙවලා දාපුවම දුක් ගෙවලා දැම්මා මෙච්චර දුක් ගෙවන්න තියෙනවා කියලා දන්නවනම්. ඊළඟට කුසලයන්ගේ වර්ධනයත් අකුසලයන්ගේ ප්‍රහාණයක් දන්නවනම් අර කීම සාධාරණයි කියලායි භාගතුන් වහන්සේ මේ උපමාවෙනොත් ඒ අයට පැහැදිලි කරන්නේ දීර්ඝ වශයෙන්. පසුව පින්වත්නි භාගතුන් වහන්සේ මේ කීවට පස්සේ මේ උපමාවත් එක්ක කීවට පස්සේ භාගතුන් වහන්සේට මේ නිගණ්ඨ ශ්‍රාවකයන් සඳහන් කරනවා. යම්සි දෙයක් සඳහන් කරනවා. මොකද්ද? මේ කාරණේ අපිට සඳහන් කරේ නිගණ්ඨ ශාස්ත්‍රවරයා මහා නිගණ්ඨය කියන ශාස්ත්‍රවරයා සඳහන් කරයි කියනවා නිගණ්ඨ ශාස්ත්‍රවරයා ਸਰවඥයි. මේ නිගණ්ඨ ශ්‍රාවකයෝ සඳහන් කරනවා භාගතුන් වහන්සේට නිගණ්ඨ ශාස්ත්‍රවරයා ਸਰවඥයි ਸਰවඥ දර්ශී වූ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ වගේම නිදී නොලබා ඉන්නකොට මේ ਸਰවඥ ඥාණයෙන් යුක්තයි කියලා මෙහෙම සඳහන් කරනවා. ඉතින් ඔහු අපිට සඳහන් කරන්න දෙදුනා නිගණ්ඨ ශාස්ත්‍රවලයන් මෙසේ සඳහන් කරා කුමද්ද සඳහන් කරේ ඔබලා පෙර බොහෝ කර්ම කරලා තියෙනවා. නිසා මේ ජීවිතයේ තියුණු කටුක දුක් දීමෙන් ඒ පෙර කරගත්තු කර්මය ගෙවලා දාන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් පෙර කරගත්තු එහෙම කර්මය ගෙවීමනොත් මේ ජීවිතේ දුක් දීලා එවාගෙම වර්තමානයේ තුල කර්ම නොකර සිටීමෙන් අනාගතයේ කර්මක්ෂය වෙනවා කර්මක්ෂය වීමෙන් දුක්ඛක්ෂය වෙනවා දුක්ඛක්ෂය වීමෙන් වේදනාක්ෂය වෙනවා වේදනාක්ෂය වීමෙන් සියලු දුක් නිර්ජීර වෙනවා කියලා මෙහෙම සඳහන් කරා භාගතුන් වහන්සේ සඳහන් කරනවා අපි ඒ කීමට අපි කැමති අපි ඒකට රුචි කරනවා අපි ඒකට සතුටුයි කියලා පස්සේ භාගතුන් වහන්සේ පින්නාත් බලන්න මේ මේ ශ්‍රාවකයන් ඒ දෘෂ්ටි වල එල්බ ගත්තාම ඒ ඒ දෘෂ්ටිය තුල පින්නාත් මේ කැමැත්තෙන් වාසය කරන විදිහ නිවැරදි කාරණය පිළිබඳව පැහැදිලි කරත් ඒ දෘෂ්ටිය තුලම ඉන්නවා පින්නාත්. ඒ වගේ තමයි අද සමාජය තුල වුණත් යම් යම් ආකාරයේ මිත්‍යා දෘෂ්ටීන් වල එල්බ ගත්තාම ඒ දෘෂ්ටි අතහරින්න බොහොම අපහසුයි. මේ පින්නත් අයට අත්දැකීම් ඇති විමසලා බලන්න දෘෂ්ටීන් වල එල්බ ගත්තාම නිවැරදි කාරණේ කියලා දුන්නත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ වගේ මේ නිගණ්ඨ ශ්‍රාවකයොත් පින්වත්නි ඒක තේරුම් කෙරුවත් පින්වත්නි පිළිගන්නේ මේ ශාස්ත්‍රවරයා නිගණ්ඨ ශාස්ත්‍රවරයා ਸਰවඥයි කියලා සඳහන් කරන්නේ. නමුත් ඒ භාගතුන් වහන්සේ එහි කීවට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ ජීවිතයේ දෙපරිද්දකින් විපාක දෙන කාරණා පහක් තියෙනවා. මොනවාද ඒ කාරණා පහ? සද්ධා, ෘචි, ආකාර පරිවිතක්ක, ditthිනිජානක්කන්ති, අනුශ්‍රව කියන මේ මේ කාරණා පහක් පිළිබඳව භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ ශ්‍රාවකයන්ට. පස්සේ මේ අයගෙන් අහනවා භාගතුන් වහන්සේ දැන් සද්ධාව සද්ධාව කියන පැහැදීම නිගණ්ඨ ශාස්ත්‍රය අතීතය පිළිබඳව මේ විදිහේ පැහැදීමක් ඔබලා කරේ තියනවාද? දන්නවද? ඊළඟට මේ කාරණා පහ මේ විදිහට විමසලා එහෙම විමසනකොට තථාගතයන් වහන්සේ මේ අයගේ මේ කාරණා පහ පිළිබඳව විමසනකොට ඒ අයට සකාරණව කරුණු සහිතව ප්‍රතිඋත්තර ඒ වාදයට එක්කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලයි භාගතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට මේ විස්තරය සඳහන් කරන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මෙහෙම සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේ ඊළඟට සඳහන් කරන කාරණය තමයි මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට සඳහන් කරනවා දේශනා කරනවා මොකක්ද ඒ කාරණය ඔබලා යම්කි තියුණු කටුක වේදනාවන් දෙනකොට වීරයක් කරනකොට ඒ වීරය හේතු කොටගෙන දුක් වේදනාවන් හට ගන්නවාද ඒ වගේම අධික අදිමාත්‍ර වූ වීරයක් නැති වෙලාවට තියෙන දුක් හටගන්නේ නැද්ද? තියුණු වූ දුක් හටගන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මේ අය උත්තර දෙනවා ඔව් අපි යම් කාලයක තීව්‍ර තීව්‍ර තියුණු වීරයක් තියනවාද ඒ වෙලෙට තියුණු කටුක වේදනාව විඳිනවා. ඒ වගේම තියුණු වීරය කියන අර දුෂ්කර ක්‍රියාවේ යෙදෙනකොට යෙදෙන්නේ නැද්ද? ඒ වෙලේ දුකක් ඇත්තේ නැහැ කියලා මේ අය සඳහන් කරනවා. භාගතුන් වහන්සේ ඊට පස්සේ සඳහන් කරනවා එහෙනම් අර කීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ තියුණු කටුක වේදනාවන් ඒ වීරයක් තියෙන වෙලාවට අධික වේදනාවක් දැනෙනවා නම් තියුණු කටුක වීරයක් නැති වෙලාවට ඒ තියුණු කටුක වේදනාවන් හටගන්නේ නැත්තම් අර පෙර කරගත්තු කර්මයට අනුව මේ ජීවිතයේ මේ වේදනාව විඳින්නේ කියන කාරණය කීම සුදුසු වෙන්නේ නැහැ කියනවා. බලන්න මේ පින්නාත් ආයේ විමසලා භාගතුනාසේ මොනතරම් අපූර්වට මේ කාරණය මේ නිගන්ධ ශ්‍රාවකයන්ට සඳහන් කරනවද මේකේ තියෙන මුලාව වැරද්ද කියලා. අර අය සඳහන් කරේ පෙර කර්මයක් නිසා මේ සැප දුක් වේදනා දුක්ඛමාදී වේදනා විඳින්නේ. භාගතුනා දේශනා කරන්නේ එහෙනම් මේ ඒ අය ඒ දුෂ්කර ක්‍රියාවේ නිරත වෙනකොට අධික මාත්‍රයෙන් දුකක් තියෙනවා. දුෂ්කර ක්‍රියාවේ නොයදී ඉන්න වෙලාවට දුකක් ඇත්තේ නෑ කියලා. ඒතොර ඒකෙම පැහැදිලි වෙන්න ඕනේ පින්වන්දේ නුවණැත්තෙකුට නම් බලන්න මේ කාරණේ භාගතුන් ආශ්‍රය කියන කාරණේ එහෙනම් දුක එන්නේ මේ ජීවිතය කරන උපක්‍රමය නිසා, පෙර කර්මයක් නිසා නොවන බව එයාට තේරුම් කරවන්නේ. භාගතුන් ආශ්‍රය ඊට පස්සේ දේශනා කරනවා අර කියපු කාරණය සුදුසු වෙන්නේ නැහැ කියනවා එහෙනම්. ඒ කියපු කාරණය ඊට පස්සේ ඒ අයගෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ භාගතුන් වහන්සේ කියපු කාරණයට පිළිතුරක් ලැබෙන්නේ නැහැ ඊට පස්සේ භාගතුන් වහන්සේ ඊළඟට නැවත අය ප්‍රශ්න කරනවා මෙලොව විඳීමට ඇති කර්මයක් උපක්‍රම වශයෙන් හෝ ප්‍රදන් වීරයෙන් පරලොව විඳීමට ලබා ගන්න පුළුවන්කමක් තියනවාද කියලා අහනවා. يعني මේ ජීවිතයේ විඳින්න තියෙන කර්මයක් උපක්‍රම කරලා හරි වීරියෙන් යුක්තව පරලොව විඳීමට සකස් කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා අහනවා. ඊට මේ අය පිළිුත් දෙනවා බෑයි කියලා. දැන් පරලෝ විඳීමට තියෙන කර්මයක් මෙලොවට මෙලොව ජීවිතේ විඳීමට සකස් කරගන්න පුළුවන්කමක් තියනවා දානවා. පරලෝ විඳීම තියෙන විපාකයක් මෙලොව විඳ ගන්න. ඊළඟට සැප වේදනීය වූ කර්මයක් දුක් වේදනීය වූ කර්මයක් කරගන්න පුළුවන්කමක් තියනවා දානවා. ඒ වගේම දුක් වූ වේදනීය වූ කර්මයක් සැප වේදනාවෙන් යුක්තව දෙන කර්මයක් කරගන්න පුළුවන්කමක් තියනවා දානවා. මේ නිගන්ඨයන්ගේ. ඊළඟට ඉහාත්මයේ කර්මයක් සම්පරාවේදනය කියන්නේ. සම්පරාවේදනය කියන ditta ධම්ම වේදනීය කර්මයක් කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා අහනවා. ditta ධම්ම වේදනීය කර්මයක් මේ විදිහට මේ මෙලෝ විපාක දෙන්න තියෙන කර්මයක් පරලෝ විපාක දෙන්න තියෙන එකක් පරලෝ විපාක දෙන්න එකක් මේ ජීවිතේ විපාක දෙන හැටියට සකස් කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා අහනවා. ඉතින් මේ විදිහට ඊළඟට බොහෝ දුක් වේදනා විඳින්න තියෙන කර්මයක් අල්ප වූ වේදනාවක් විඳින්න කර්මයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අල්ප වූ වේදනාවක් විඳින්න තියෙන කර්මයක් බොහෝ දුක් වේදනා විඳීම තියෙන කර්මයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට විපාක විඳිය යුතු කර්මයක් විපාක නොවිඳින විදියට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට විපාක නොවිඳිය යුතු කර්මයක් විපාක විඳින්න පුළුවන්කමක් තියනවාද කියලා මේ විදිහට ප්‍රශ්න කරනවා භාගතුන් වහන්සේ මේ නිගන්ඨ ශ්‍රාවකයන්ගෙන්. ඉතින් මේ කාරණය හැම එකටම උත්තර දෙනවා බැහැයි කියලා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මේ වාදයන් සකාරණව නුවණැතියන් විසින් ගරහවටපත් විය යුතුයි කියලා. නුවණැත්තෙක් ඉන්නෝ නම් මේ කාරණේ ගරහවටපත් වෙනවා. ඇයි මේ අයට මේක කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් මෙයාලා හිතන් ඉන්නේ මේ දුක් වේදනාවන් මිදෙනකොට මේ මේ කාරණේ භාගතුන් වහන්සේගේ දේශනා කරන කරුණ අනුව නම් සැප විපාක ලැබෙන විදිහට සකස් කරගන්න ඕනේ කියලා. භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ ඒ කාරණේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක වේදනාවන් විඳින්නේ තියෙන කටුක වේදනා විඳින වෙලාවට දුක දැනෙනවා නම් තියෙන කටුක වේදනා නොවිඳින වෙලාවට දුක නැත්තම් අර කීම සාධාරණ නැහැ කියලා භාගතුන් දේශනා කරනවා. ඉතින් භාගතුන් දේශනා කරනවා හැබැයි යම්සි වීරයක් තියුණු වීරයක් ගන්න වෙලාවට දුක් වේදනාවන් දැනෙනවා. ඊළඟට තියුණු වීරය ගන්නේ නැති වෙලාවට දුක් වේදනාවක් නැත්තම් එන කටුක වීරය යෙදෙන වෙලාවට දුක අඩු වෙලා ගියොත් අර වේදනාව ශරීරයට දෙනකොට දුක නැති වෙලා ගියොත් නම් අර කීම සාධාරණයි. දැන් දුක් වේදනාවන් මේ ශරීරයට දෙනකොට දුක අඩු වෙලා යනවනම් ඒ වගේම දුක නොදී ඉන්න වෙලාවට ආපහු දුක් වේදනාවන් දැනෙනවනම් මේ ශරීරයට එතකොට අර කීම සාධාරණයි එහෙනම් අර පෙර කරගත්තු කර්ම විපාක නිසා තමයි මේ ජීවිතයේ දුක් විඳින කටුක වේදනාවන් මේ ජීවිතේ විඳිනකොට අර කර්මය ගෙවෙනවා නම් අර කියපු කාරණේ සාධාරණයි කියනවා. ඉතින් මේ කාරණේ මේ පින්නත් අය බලන්නේ හොඳට තේරුම් ගන්න බලන්න පින්වත්නි භාගතුන් දේශනා කරන්නේ නම් මේ ජීවිතේ ඒ නිගණ්ඨ ශ්‍රාවකයන් ඒ විදිහට දුක් දෙන්න දෙන්න දුක් දෙන්න දෙන්න දුක් වේදනාවන් අඩු වෙන්න ඕනේ. එහෙනම් දුක් වේදනා නොදී ඉන්නකොට දුක් වේදනාවන් දැනෙන්න ඕනේ. වීරයක් ගන්නෙ නැති වෙලාවට එහෙනම් දුක් වේදනාවන් එන්න ඕනේ. මේ මේ මේ විදිහට ඒ අයට කරුණ සහිතව භාගතුන් වහන්සේ පැහැදිලි කරා ඒ අය ඒක ප්‍රතිඋත්තර දෙන්න පුළුවන්කමක් නැත්තේ කරුණ සහිතව ගරහාවටපත් වෙන්න ඕනි කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්න මේ ශ්‍රාවකයන්ට ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පෙර කරගත්තු කර්මයක් නිසා නම් මේ සැප දුක් වේදනා විඳින්නේ භාගතුනා දේශනා කරන්නේ මේ නිගණ්ඨය ශ්‍රාවකයන් පෙර කරගත්තු එහෙනම් පෙර බොහෝ පව් කරගෙන තියෙනවා බොහෝ පාපී ඒ කර්මයන් කරගෙන තියෙනවා. ඒ නිසයි මේ ජීවිතයේ මේ දුක් විඳින්නේ ඒ නිසයි කියලායි භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඊශ්වර නිර්මාණ ඊශ්වරයෙක් විසින් නිර්මාණය කරලා තියෙනවා නම් මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා පාපී ඊශ්වරයෙක් තමයි ඔබලව නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි මේ මේ ජීවිතේ මේ දුක් විඳින්නේ කියලා. බලන්න පින්නත් මේ ඊළඟට භාගතුන් දේශනා කරනවා නීති භාව හේතුයෙන් සැප දුක් වේදනා විඳිනවා නම් ඒකාන්තයෙන්ම මේ නිගණ්ඨ ශ්‍රාවකයන් මේ නිගණ්ඨයන් පාපී නියති ඇති. ඒ කියන්නේ ඒකාන්තයෙන් විපාක දෙනවා නම් දැන් කර්ම විපාක දෙනවාම නම් මේ බොහෝ පාපී විපාකයන් හේතු වෙලා නියති හේතු වෙලා තමයි මේ දුක් විඳින්නේ කියලා. ඒකයි මේ දුක් විඳින්නේ කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අභිජාති හේතුයෙන් සැප දුක් වේදනා විඳිනවා නම් ಜಾති හයක් පිළිබඳව සඳහන් කරනවානේ. ඉතින් මේ දේ නිසා නම් සැප දුක් විඳින බොහෝ පාපී අභිජාති තියෙන නිසායි මේ ජීවිතේ මේ දුක් විඳින්නේ කියලයි භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මේ ආත්මයේ උපක්‍රම හේතු වෙනා සැප දුක් වේදනා විඳින්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ ඒකාන්තයෙන් නිගන්ඨයන් මේ පාපී වූ ਦਿੱත්ත ධම්ම වේදිනේ උපක්‍රම තියෙන තියෙනවා ඒ නිසායි මේ දුක් විඳින්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ කාරණා හේතු කොටගෙන නිගණ්ඨයන් මේ නිගණ්ඨ ශ්‍රාවකයන් මේ නිගණ්ඨ පිරිස ගර්හාවටපත් වෙනවයි කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ ඊළඟට ඒ සඳහන් කරපු ඒ කාරණාවන් වලට අනුව ගර්හාවටපත් වෙන්න සුදුසුයි කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. පෙර කරගත්තු කර්ම නිසා නම් මේ සැප දුක් වේදනා විඳින්නේ ඒකාන්තයෙන් නිගණ්ඨයන් ගර්හාවටපත් වෙන්න ඕනේ කියලයි ඊළඟ පෙර කරගත්තු කර්ම නිසා නෙවෙයි නම් මේ දුක් විඳින්නේ මේ නිගන්ධ ශ්‍රාවකයන් ඒකාන්තයෙන්ම ගරහවටපත් වෙන්න ඕනේ කියලා මේ කාරුණ සහිතව භාගතුන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා මොවුන්ගේ ඒ ප්‍රදම් වීරය ඒ කියන්නේ ඔවුන්ගේ වීරය නිෂ්පලයි කියලා මේ අයට ඔප්පු කරනවා. ඔයලා කරන ඒ වීරය නිෂ්පල ක්‍රියාවක් කියලයි භාගතුන් වහන්සේ මේ අයට වැඩිදුර සඳහන් කරන්නේ කරුණු අනුව සඳහන් කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා නිවැරදි ආකාරයට ඵල සහිතව ප්‍රයෝග සහිතව වීර්ය සහිතව නිවැරදි දේ මොකක්ද කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතේ සැප වේදනාවන් දුක් සහගත ප්‍රතිපදාව සහ සැප සහගත ප්‍රතිපදාව පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ සැප සහගත ප්‍රතිපදාව තුළ ඇතෙමකට පුළුවන්කමක් තියෙනවා සැකසහගත ප්‍රතිපදාව තුළ වාසය කරනකොට ඇතම් අයට පින්වත්නි සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ සැප සහගත ප්‍රතිපදාව තුළ වාසය කරනකොට සමහරක් විට අකුසල ධර්මයන් එන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට දුක් සහගත ප්‍රතිපදාව තුළ වාසය කරනකොට සමහරක් අයට මේ කුසල ධර්ම හොඳට වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණය මොකද්ද? නිවැරදි ආකාරයට වීරය කරන්න ඕනේ. උපක්‍රම සඵල වෙන වීරය සඵල වෙන කාරණය මොකද්ද? දුකින් පීඩිත නොව තමාගේ දුකින් පීඩිත කෙරේද? දුක් පීඩාවන්පත් නොවි තමන් පීඩාවටපත් කරගන්නවා. මොකද්ද ඒ කියන්නේ වීරයක් ගන්නවා, උත්සාහයක යෙදෙනවා. ධාර්මිකෝ සැපේ අත්හරින්නේ නැහැ. අත්නා ඒ කියන්නේ සිව්පසය පරිහරණය අතහරින්නේ නැහැ. සිව්පස පරිභෝගය ධාර්මිකව ඒක භුක්ති විඳිනවා. කියන්නේ නිගණ්ඨ ශ්‍රාවකයන් දුකක්නේ විඳින්නේ. නමුත් භාගතුන් වහන්සේගේ ප්‍රතිපදාව තුළ ඒ සිව්පසය පරිභෝග කරන්න පුළුවන්කමක් තියෙනවා. චීවර, සේනාසන, පින්ඩපාත, ගිලම්පස කියන ධාර්මිකව මේ දේවල් පරිභෝග කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ. ඒක දැනගෙන තත්ත්වේක්ෂාන් යුක්තව මේ දේවල් පරිභෝග කරනවා. අන්න ඒ විදිහට වාසය කරන කෙනාට මේ භාගතුන් වහන්සේ දේශනා කරන විදිහට මේ ධහමේ සඳහන් වෙලා තියෙන විදිහට කුමන්ද සිද්ධ වෙන්න පින්නාන්නේ ඔහු වීරය කරනවා අර විදිහට වීරය කරනකොට ඔහුට තේරෙනවා මේ දුක තියෙන්නේ තණ්හාව නිසා කියලා මේ දුකේ නිදාණය තමයි තණ්හාව දුක හටගන්නේ නිකම්ම නෙවෙයි තණ්හාව නිසා නේද මේ දුක හටගන්නේ එහෙනම් මේ දුක නැති වෙන්න නම් තණ්හාව දුරු කරගන්න ඕනේ නේද කියලා ඌට වැටහෙනවා. ඒ නිසා ඌ තෘෂ්ණාව දුරු කරගැනීමේ ප්‍රතිපදාවේ නිරත වෙනවා. ඒ මාර්ගය භාවනාන් යුක්තව ඒ උපේක්ෂාන් යුක්තව තින්නාද මේ ධර්මයේ හික්මෙනවා. ඒ මාර්ගඵල ස්වභාවයටපත් කරගන්නවා. අන්න ඒ ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් භාගතුන් සඳහන් කරන්නේ අර කාරණේ සැප සහගත ප්‍රතිපදාව තුළ වාසය කරන අයට සමහරක් විට ඒ හේතු කොටගෙන අපසරයන් හට ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර අයට අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙන විදිහට සමහර අයට මේ හොඳ සේනාසනයන් ආසියේ පරිභෝග කරනකොට හොඳ සිවුරු ආදිය දරනකොට සමහරක් අයට ඒක සප්‍රායයි. ඌට ඒක හේතු වෙනවා සිත සමාධිය ඇති කරගන්න. සිත ඒකකභාවය ඇති කරගන්න. හැබැයි සමහරුන්ට ඒක අසප්‍රායයි. ඒ හොඳ සේනාසන ආදිය පරිභෝග කරනකොට හොඳ සීවර ආදිය පරිභෝග කරනකොට ඒ කාරණේ ඔහුට අසප්පායන ඔහුට සප්පාය වෙන්න ඔහුට චිත්ත සමාධිය ලබා ගන්න එකඟභාවය ලබන්න පුළුවන්කමක් තියෙන්නේ ඔහුට දුෂ්කර වූ ප්‍රතිපදාව සෙනසුන් කැඩෙන්ති බිඳිච්ච ආදී සෙනසුන් ආදී ඒවා රළු සිවුරු ආදී ඒ විදිහට ඒ පාවිච්චි කරන දුෂ්කර ඒ ප්‍රතිපදාව තුළ හික්මනකොට ඔහුට ඒ තුළ සිත සමාධි එකඟභාවය ඇති කරගන්න පුළුවන්කමක් තියෙන බවයි මේ අර්ථ කතාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට ඒකයි මේ සුඛසාගත ප්‍රතිපදාව සහ දුක්ඛසාගත ප්‍රතිපදාව පිළිබඳව මේ කාරණය භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මේ කාරණය මේ නිවැරදි ප්‍රතිපදාව පිළිබඳව සඳහන් කරන්න භාගතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මොකද්ද උපමාව? භාගතුනා දේශනා කරනවා යම් කිසි පුරුෂයෙක් ස්ත්‍රියකට ඇලුම් කරනවා. ස්ත්‍රියක් පිළිබඳව කැමැත්තක් ඇති වෙලා ඒ ස්ත්‍රිය කෙරෙහි ඇලුම් කරන විටදී මේ පුරුෂයා දකිනවා යම්සි දවසක මේ ස්ත්‍රිය වෙන යම් පුරුෂයෙක් එක්ක කතා බහ කරමින් සිනහ වෙවි ඒ විදිහට ඉන්නවා දකිනවා. එතකොට මේ ස්ත්‍රිය කෙරෙහි ඇලිච්ච ඒ පුරුෂයාට ඒ කලින් ඇලුම් කරපු පුරුෂයාට සිද්ධ වෙන්නේ මොකද්ද? දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක් හට ගන්නවා. ඒ හටගන්නේ ඇයි කියලා භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා. ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා භාගතුන් වහන්සේට මොකද්ද ඒකට හේතුව? ඔහු කැමැත්තෙන් ඇලී ගියපු නිසා. ඒ ස්ත්‍රිය කෙරෙහි ඇලුන නිසා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පස්සේ මේ පුරුෂයාට මෙහෙම හිතෙනවා. මට මේ දුක්ඛ දෝමනස් ආදී උපායාසයන් විඳින්න උනේ මේ ස්ත්‍රිය කෙරෙහි ඇලීම නිසා, ඇලුන නිසා. ඒ නිසා මම මේ චන්ද රාගය කැමැත්තෙන් අනුව ගියපු ඇලීම නැති කරලා දාන්න ඕනේ කියලා ඕ ඒ ස්ත්‍රියට තියෙන ඇලීම දුරු කරනවා. දුරු කරනවා. ඉතින් අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ඒ තමන් බැඳිලා ගියපු ස්ත්‍රිය ඒ කියන දේක් අහන්න නැතුව අන්‍ය පුරුෂයන් කරා යනවනම් මොකද්ද කරන්නේ ඥාතීන් ඉදිරියේ ඇයව එලවලා දානවා. ඔහු මට අනුතරක් කරයි කියන දැනගෙන ඔහු එලවලා දානවා. ආන් ඒ වගේ භාගතුන් භාගතුන් වහන්සේ මේ උපමාවක් හැටියට දේශනා කරන්න පින්නාත්නි මේ චන්දරාගේ අයින් කළා දාපුවාම කැනත් අයින් කළා දාපුවාම ආය දවසක දකිනවා අර පුරුෂයා දකිනවා අර ස්ත්‍රිය වෙනයන් පුරුෂයන් සමග ඉන්නවා නමුත් කලින් හටගත්තු දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක් හටගන්නේ නැහැ යෝමනස්යන් හටගන්නේ නැහැ. ඇයි ඒ? ඕ ඒ ස්ත්‍රිය කෙරෙහි තිබුණ චන්දරාගය දුරු කළා දාලා නැති කළා දාලා. ඒ වගේ භාගතනාසිම උපමාවෙන් දේශනා කරන්නේ මේ පංච පාදනස්කන්ධයට. මේ අපි ඇලිලා ඉන්න, මේ මුලා වෙලා ඉන්න මේ පංච පාදනස්කන්ධයට. මේ පංච පාදනස්කන්ධයට කෙරෙහි ඇලීම නිසාමයි අපිට මේ සංසාර ජීවිතය මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවාදී දුක් විඳින්න වෙලා තියෙන්නේ. වර්තමානෙත් විඳින්න අතීතෙත් විඳින්නේ. වර්තමානයේ තුල මේකට තියෙන චන්දරාගය කැමැත්තෙන් අනුව ගියපු ඇලීම නැති කළ දැම්මේ නැත්තම් අර ස්ත්‍රියට තියෙන ඇලීම දුරු කරා වගේ මේකට තියෙන ඇලීම දුරු කරගත්තොත් සැපයක් විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒ රහත් වෙච්ච ඒ උතුමෝ නිවැරදි සැපේ භුක්ති විඳිනවා. මොකක්ද ඒ සැපේ පින්නාත්මේ චන්ද්‍රාගය ප්‍රහාණය කළ දාපු උතුමා මේ පංචපාදනස්කන්ධයට ඇලීම ඇත්තේ නැහැ. ඒ නිසා දුක් දෝමනස්යන් හටගන්නකොට මේ ව්‍යාධි ආදී රෝග හටගන්නකොට ඒ උතුමන්ට පින්වත්නි නැවත දුක් දෝමනස් ආදී හටගන්නේ නැහැ. කායික වේදනාවන් දැනෙනකොට රෝග පීඩා ආදී ඒ රහත් වෙච්ච උතුමන්ගේ හිත තුළ පින්වත්නි ඒ විදිහට දුක් දෝමනස් උපායාසය හටගන්නේ නැහැ. ඒ නිසායි භාගතුන් වහන්සේ දේශනා කරන්න මේ උපමාවෙන්. ඉතින් මේ විදිහට සැපසහගත ප්‍රතිපදාව තුළ එක් අයෙකුට චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන්කම සමහරක් අයට දුක්සහගත ප්‍රතිපදාව තුළ මේ සිතේ එකකභාවය ඇති කරගන්න පුළුවන් බවයි මේ සූත්‍රයට අනුව අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේ ආයි උපමාවක් දේශනා කරනවා. මොකද්ද මේ කාරණයට? ඉතින් අර විදිහට ඒ චන්ද්‍රාගය දුරු කළා දාවට පස්සේ ආපහු භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හරියට ඊ ඊතල හදන වඩුවේ ඊ වඩුවේ ඒ ඊතල නැමිච්චි ඊතලය අරගෙන රත් කරලා ගින්නෙන් රත් කරලා තලලා ඒක සකස් කරගත්තට පස්සේ ආපහු ඒ ඊතලය හදලා ඉවරනාට පස්සේ ආපහු රත් කරගන්න අවශ්‍ය නැහැ. ඒක මනවින් සකස් කරලා තියෙන්නේ. ඒ වගේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ හිතේ තුල තියෙන චන්දරාගය දුරු කරලා දැම්මට පස්සේ ඒක සකස් කරාට පස්සේ නැවත ආපහු වීරය කරන්න අවශ්‍යතාවයක් නැහැ. දුක්සහගත ප්‍රතිපදාවෙන් හෝ සැපසහගත ප්‍රතිපදාවෙන් ඒ කළ යුතු දේ සිද්ධ කරලා තියෙන නිසා නැවත ආය දුකක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැති බව භාගතුන් වහන්සේ මේ ඊතලයේ කියන ඒ වඩුවගේ උපමාවෙන් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ මේ කාරණය සඳහන් කරනවා. ඊළඟට අපි නොයෙකුත් සූත්‍ර දේශනාවන් වල අහලා තියෙන විදිහට ඊළඟට භාගතුන් වහන්සේ ප්‍රතිපදාව විස්තර කරනවා. මොකද්ද ප්‍රතිපදාව? මේ ජීවිතේ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තුල පහළ වෙනවා. පහළ වුණාට පස්සේ සද්ධා ප්‍රතිලාභය ලබනවා. මොකද්ද ලබන සද්ධා ප්‍රතිලාභය? ඇතැම් අයට මේ භාගතුන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරගන්න ලැබිලා ඒ අය සද්ධාවෙන් යුක්තව ඒ කෙනා කල්පනා කරනවා. මේ ජීවිතේ මේ වාසය කරගන්න අපිට නිවැරදි පිරිසුදු වූ බ්‍රහ්මචර්යාව රැක ගැනීමට අපහසුයි. ඒ නිසා මේ ශාසනය පැවිද්ද ලබන්න ඕනේ නේද කියලා පැවිදිභාවය ලබා ගන්නවා. ඉතින් පැවිද්ද ලබා ගත්තට පස්සේ ආර්ය වූ සීලයෙන් සංවරභාවය ඇති කර ගන්නවා. ආර්ය වූ සීලය තුල හික්මනවා. කුමක්ද ආර්ය වූ සීලය තුල හික්මවා ගන්න පින්වත්නි කොහොමද ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා විතරක් නෙවෙයි සබ්බ පාන භූත හිතානුකම්පී විහරන්ති. සියලු සත්වයන්ට හිතානුකම්පීව වාසය කරනවා, මෛත්‍රීසහගතව වාසය කරනවා. ඊළඟට හොරකමෙන් අයින් වෙලා ඉන්නව විතරක් නෙවෙයි. දුන් දෙයමයි ගන්නෙ. ඊළඟට මේ භ්‍රමචර්යාවෙන් කාමච්ඡාචාරයෙන් අයින් වෙලා භ්‍රමචර්යාවෙන් වාසය කරනවා. ඊළඟට මුසාවාදයෙන් බොරු කියන්නේ බොරු කියමින් වැළකීලා වාසය කරනවා. සත්‍ය වචනම භාවිතා කරනවා. ඊළඟට කේලම් ආදිය සිද්ධ කරන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. ඒ වගේම අන් අයව සමගි සම්පන්නව සමගියෙන් යුක්තව සමගිය ඇති වෙන විදිහට වචන භාවිතා කරනවා. ඊළඟට පරුස වචන ආදිය සිද්ධ කරන්නේ නැහැ. කනට මිහිරි, ප්‍රේමණීය වූ බොහෝම සිත් ඇද ගන්නාසුළු මේ විදිහට වචන භාවිතා කරන බවයි භාගතුන් වහන්සේ මේ විදිහට ප්‍රතිපදාව දේශනා කරන්නේ. ඉතින් ඊළඟට භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා මේ විදිහට ඒ සීලයෙන් සංවර වෙලා ඒ වගේම ආර්ය වූ සීලයෙන් ආර්ය වූ සන්තුෂ්ටිභාවයෙන් වාසය කරනවා ඒ වගේම ලැබුණ දේෙන් ලැබිච්ච සිව්පස පරිභෝජනයෙන් ඒ කෙනා සංවරභාවය ඇති කරගන්නවා ඒ බුද්ධ ශාසනයට ඇවිද්ද ලබාගත්තු කෙනා ඊළඟට ඉන්ද්‍රිය සංවරභාවය ඇති කරගන්නවා ඉන්ද්‍රිය සංවරභාවයෙන් හික්මවා ගන්නවා හිත තුළ ඊළඟට ඉන්ද්‍රිය සංවරභාවය ඇති කරගත්තු හිත තුළ සති සම්පජඤ්ඤයෙන් වාසය කරගන්නවා. සති සම්පජඤ්ඤයෙන් සිහියෙන් යුක්තව ඥානයෙන් යුක්තව වාසය කරනවා. තමන් කරන හැම ක්‍රියාවක් තුළම හොඳට සිහියෙන් භාවිතා කරගන්නවා. මෙහෙම භාවිතා කරන කෙනා පංච නීවරණ ධර්මයන් දුරු කළා දානවා. පංච නීවරණ ධර්මයන් දුරු කළා දාලා කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්මයන් දුරු කළා දාලා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානය, චතුර්ථ ධානය ධානය ලබාගෙන චතුර්ථ ධාන පාදක කොටගෙන පින්වත්නි සිත කර්මන්නේ කරගෙන යමක් කර හැකි බවට පත් කරගෙන පින්නාදි පුළුවන්කමක් තියෙනවා ඒ කෙනාට භාගතුනා දේශනා කරන බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙන ආකාරයට ඒ හිත යොදවනවා පින්වත්නි ඒ කර්මන්නේ වූ හිත පෙර විසූ කඳ පිළිවෙල පුබ්බේ නිවාසානුස්සති ඥාණය උදෙසා තමන් හිත මෙහෙවනවා පුබ්බේ නිවාසානුස්සති ඥාණය සඳහා හිත මෙහෙවා ගන්නකොට හිත පෙර විසු භවයන් දකින ඥාණය උපදවා ගන්නවා. ඊළඟට පුළුවන්කමක් තියෙනවා චතුූපපාත ඥාණය උපදවා ගන්න. චතු උප්පත්ති දැකීමේ ඥාණය, දිබ්බ චක්කු ඥාණය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ චතුූපපාත ඥාණය කියන දිබ්බ චක්කු ඥාණයෙන් දකිනවා චතු උප්පත්තිය ගැන සත්‍යයන්ගේ ඊළඟට පුළුවන්කමක් තියෙනවා කියන භාගතුන් වහන්සේ ආශ්‍රක්ෂේ ඥාණය ආශ්‍රයන් ශ්‍රේ කළා දාන ඥානෙ උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මේ විදිහට භාගතුන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් වල සඳහන් කරන මේ මේ කාරණා ටික භාගතුන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රයන් ශ්‍රේ කළා දානවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට මේ ප්‍රතිපදාව දේශනා කරලා භාගතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව දේශනා කරලා මෙන්න වීරය උපක්‍රම සහිත වීරය ඵල සහිත ප්‍රතිපදාව ගැන දේශනා කරලා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ පෙර කරගත්තු කර්මය නිසා නම් මේ සත්‍යෝ සැප දුක් විඳින්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ පෙර සැප කර්ම කරගෙන තියනවා කියලා සැප විපාක ලබන්නේ ඒ නිසයි මම මේ ජීවිත සැප වේදනා විඳින්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊශ්වර එක්නම් නිර්මාණය කරලා තියෙන මේ ලෝක සත්‍යය භාගතුනා දේශනා කරනවා. එහෙනම් බොහෝම හොඳ ඊශ්වරයෙක් ඊශ්වරයෙක් තමයි භාගතුන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි මම මේ ජීවිතේ මේ සැප විඳින්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් නියතිභාවය හේතු වෙන්නම් සැප දුක් වේදනා විඳින්නේ භාගතුන් වහන්සේ ඒකාන්තයෙන් බොහෝම හොඳ කර්ම කරගෙන තියෙනවා කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අභිජාති හේතු වෙන්නම් ඊළඟට මේ ආත්භාවය උපක්‍රම හේතු වෙනා සැප වේදනා වේදින්නේ භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම හොඳ උපක්‍රම කරගෙන තියෙනවා මේ ජීවිතේ ඒ නිසායි මේ ජීවිතයේ තථාගතයන් වහන්සේ මේ විදියට සැප වේදනා විඳින්නේ කියලා භාගතුන් වහන්සේ වැඩි දුරටත් දේශනා කරනවා මේ ප්‍රතිපදාව පිළිබඳව. ඉතින් මේ කාරණා වලින් පින්නාත්නි අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මොනතරම් අපූර්වට අන්‍ය තීර්ථකයන්ගේ ඒ මතයන් පිළිබඳ මතයන් වැරදි ආකාරයට කරුණු සහිතව ඔප්පු කරලා තියනවාද කියලා පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් බොහොම අපූර්වවට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්වත් අයත් මේ දේශනාවන් කියවන්න, කියවලා බලලා පින්වත්නි සිත පහදවා ගන්න බොහෝම යහපතක් වෙනවා පින්වත්නි. සංසාර ජීවිතයේ මිත්‍යා දෘෂ්ටික නොවි උප්පත්ති ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජීවිතේ මේ ඇති කරගන්න මේ සද්ධාව අනාගතයේ අපිට කුසල කර්මයන් කුසල විපාක ලබන්න හේතුවක් වෙනවාමයි. ඒ නිසා මේ පින්වත් අයත් මේ ප්‍රතිපදාව තුළ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ප්‍රතිපදාව තුළ හික්මවා ගන්න පුළුවන්කමක් තියෙනවනම් පින්වත් ඒකාන්තයෙන් අපිට සැපයක්මයි ලැබෙන්නේ. ඒකාන්තයෙන්ම සැනසීමක්මයි ලැබෙන්නේ. තථාගතයන් වහන්සේත් මේ ප්‍රතිපදාව තුළ හික්මවා ගත්තා හිත හික්මවාගෙන හික්මවා ගන්න ආකාරය දේශනා කරා වැරදි තැන් පෙන්වලා දුන්නා යහපත් මාර්ගය පෙන්වලා දීලා නැවත අය ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් නොවිදන විදියට හිතපත් කරගත්තා පින්නාත් හිත හදාගත්තා. ඉතින් ඒකමයි සැනසීම උනාස ඒකයි ඒ සුවය වෙනුවෙන් ඒ මාර්ගයේ හික්මුනේ. එනිසා අපිටත් ඒ මාර්ගය කියලා දුන්නා. අපිටත් ස්ථිරසාරම සැනසෙන්න නිවෙන්න පුළුවන්කමක් තියෙන පින්නාත්නේ ස්ථීරවම පින්නාති සතාගතයන් වහන්සේ දේශනා කළ වදාළමේ ධර්ම මාර්ගයේ හික්මනොත් විතරක්මයි. නිසා මේ පින්නාත් අයට ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම ශ්‍රවණම ආනිසංසයන් හේතුවක් වෙලා මේ පින්වත් හැම දිනාටම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණසම තමන්ගේ හිත්පත් කරගන්න මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ මේ සූත්‍ර දේශනාවේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ high level පාර නුගේගොඩ පදිංචි මල්ලිකාද සිල්වා මහත්මිය විසින්. ඉතින් මහත්මිය සහ මීමැදුම පවුලේ සහෝදර සහෝදරයන් විසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ අයගේ අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා පෙබරවාරි 15 වන දින මියගිය හේනපාර ගල්කිස්සේ පදිංචි බෙරිල් වීරවර්ධන ඒ මහත්මියට පින් අනුමෝදන් කරන්නට මේ පින හේතු වේවා කියලා සිහිපත් කරනවා. ඉතින් අපි පළමු කොට අනුමෝදන් කරමු මේ පින්වත් අය නමින් මිය පරලෝ යන් දෙදෙනු ඒ බෙරිල් වීරවර්ධන මහත්මිය ඇතුළු මේ ජීවිතයේ වර්ග પરම්පරාගත සියලු ඥාතින් වගේම සංසාර ජීවිතේ අපිත් එක්ක එකතු ඉඳලා මිය පරලෝ යන්ට යදුණු සියලු ඥාතීන් මේ පින් බලාපොරොත්තු වෙනත්නම් ඒ අය මේ පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදන් කරගනිත්වා. ඉතින් ඒ බෙරිල් වීරවර්ධන මහත්මිය ඇතුළු සියලු ඥාතීන් මේ පුණ්‍ය ශක්තියින් දැක බලා සතුටින් අයිති අනුමෝදන් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එවාගේම මේ ධර්ම දේන දේශනාවේ දායකත්වයේ ආනිසංස හේතු වෙලා අනුමෝදන් කරගනිත් සියලු දෙවියෝ මේ දේශනාවෙන් සිද්ධ වුණා වූ මේ කුසලය ආනිසංසය අයිති අනුමෝදන් කරගනිත්වා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මේ පින්වත් හැම දිනාටම ලැබේවා දෙවියන්ගේ ප්‍රාර්ථනීය පරිදි ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලබනද මේ පුණ ආනිසංසයන් හේතුවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අවසාන වශයෙන් මේ දායකත්වයේ දරන ඒ හයි ලෙවල් පාර නුගේගොඩ පදිංචි මල්ලිකාදු සිල්වා මහත්මිය වගේම මේ මැදුමේ පවුලේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාටම දායකත්වයෙන් දරන ඒ සියලුම දෙනාටම ඒ පින්වත් අයගේ පවුල්වල කුඩා දරුවාගෙන් ඉඳන් වැඩිහිටියා දක්වා සියලුම දෙනාටම මේ පුණ්‍යානිසංසයන් හේතුවක් වෙලා මේ ජීවිතයේ නිදුක් නිරෝගී චිරජීවනයෙන් ගත කරගන්නට ආයුරාෝග්‍ය සැප සම්පත් ලබාගෙන ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත සූවිසි මහා ගුණ ආශිර්වාදය ලබාගෙන ලබා ගන්නට දුනා වූ දුර්ලභ මනුෂ්‍යාත්මභාවයේ දුර්ලභත්වයේ වටහාගෙන අප්‍රමාදීව මේ චතුරාර්ය සත්‍ය ධහමම අවබෝධ කරගන්න මේ පින්නත් සෑම සිළු දිනාටම මේ පුණ්‍යානිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං තිරන් රක්칸තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති